ධර්මානුශාසනාව අද දේශිකානන් වහන්සේ සියම් මහානිකායේ රෝහණ පාර්ශ්වයේ මහානායක මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අතිපූජනීය කඹුරුපිටියේ වනරතන ස්වාමින්ද්‍රණන් වහන්සේ අපවත් වේ හෙටට වසර 23ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්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 ब्रह्मसवनकालोऽयं भदन्त ब्रह्मसवनकालो ऽयं भदन्त ब्रह्म सवनकाळो अयं भदन्त नमोदस् भगवतो वरतोऽहम्बुद्धस्य नमोदस् भगवतो वरहतो होह सन्विद्ध नमोदस्य भगवतो वरहतो हमोह सन्विद्ध यत्र वीरौ तक्षबहो यत्र बह्वो तक्षधीरौ සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං සීල පඤ්ඤානංච ලෝකස්මින් අග්ගමක්ඛායති කින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළේ කාටත් පරිලන පරිද්දෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් භක්තියත් වැඩිලා බුදුහාරන් වහන්සේ කවුද කියලා යන්තම්වත් අවබෝධයක් කර ගැනීම සඳහා මේ මා මාත්‍රිකා කළ ධර්ම පාඨය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝනදණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුට මේ විස්තරය කරන තැන කියනවා ඒවං මේසුතං ඒකං සමයං භගවා කෝසලේසු ධර්මානු යේන සෝන දණ්ඩස්ස බ්‍රාහ්මනස්ස නිගමෝ තේන උපසංකා මහතා භික්ඛු සංඝේන සද්ධින් කියලා ආරම්භයේ ප්‍රකාශ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාම ඒ පහළ වෙච්ච මුල් කාලය තුල මිනිසුන් අතර මහ විශාල ආందోලනයක් ගියා. මේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂේ දෙවියන් සහිත ලෝකයාට ධර්ම දේශනා කරමින් මහා පුදුම ලෙස තර්ක කරමින් බොහෝ මහජනයා සිත් ඇදගෙන ධර්ම දේශනා කරමින් සැරිසරනවායි කියන මේ මහා කීර්ති ප්‍රශංසාවක් රට සේරම පැතිරිලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ මේ ස්ථානයේට මහත් පිරිසක් මහත් වික්ෂංඝයා පිරිවරාගෙන වැඩියයි කියලා කියන්නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉසිපතනාරාමේ වස්වසලා වස් අවසානයේ 69ක් රාතුන් වහන්සේලා ඇති කරලා ඒ 69ක් රාතුන් වහන්සේලාට වදාලේ මහණෙනි ඔබලා දෙනමක් එකමග යන්න එපයි කියලා. එක එක ආන්දරවන්ට එක එක පාර යන්නේ කෝ රටේ මේ ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා පිරිසක් එක්ක නෙවෙයි ගියේ. ඒ වගේම තමන් වහන්සේ වෙනමම තමන්ට බොහොම කලක් තිස්සේ හුරු පුරුදු වෙලා තිබිච්ච උරුවේල උරුවේල් දනව්වට තනියම උන්වහන්සේ වැඩි. නමුත් එතෙන්ට වැඩියෙන් පස්සේ උන්වහන්සේගේ ඒ ධර්ම දේශනාවලට උන්වහන්සේගේ ආකල්පයට ඒවකට ඒ උරුවෙල් දනව්වේ හිටි උරුවේල කාසිප නදී කාසිප ගයි කාය කාසිප කියන මහා උග්‍ර තාපසවරු පැහැදිලා තමන්ගේ පිරිසත් සමග පැවිදි වුණා. ඒ නිසා බුදුහාමුදුරු රජගහ නුවර බිම්බිසාර රජුරෝ දක්නට වැඩි 2000ක් පමණ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන. එතෙන් පටන් උන්වහන්සේලා උන්වහන්සේ වස් කාලේ ඇරෙනකොට අනිත් කාලවල භික්ෂුන් වහන්සේ පිරිවරාගෙන මහජනයාගේ ප්‍රසාදය වර්ධනය කරමින් උන්වහන්සේ වැඩි බව අපේ බණ පොතේ නොඑක් තැන්වල පේනවා. උන්වහන්සේ තනියෙන් වැඩපු ගමන් තියෙනවා අපි දන්නවා උන්වහන්සේ ඔය ආලවක ඒ වගේම අඟුලිමාල වගේ නපුරු මිනිසුන් හමු වෙන්න යන වෙලාවල උන්වහන්සේ තනියම ගියේ කවුරුත් එක්ක ගියේ නමුත් උන්වහන්සේ අනිත් සාමාන්‍ය මහජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට මහජනයා කුසල ධර්මයේ යෙදවීම සඳහා ධර්ම දේශනා කිරීමට යනකොට මහත් වික්ෂංගයා පිරිවරාගෙන යන සිරිත තිබුණා. ඒ සිරිත අනුව උන්වහන්සේ වැඩියා මේ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයා ගමට. කෝසලේසු චර්මානෝ මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ ගම අයිති වෙලා තිබේ කුසල් දනව්වට. ඒ කුසල් දනව්වේ මේ සෝනදණ්ඩ කියන ගමේ ගම අයිති සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයාට. ඒ බ්‍රාහ්මණයාට රජුරෝ දීපු නිନ୍ଦ ගමක් ඒක. ඒ නිසා ගමත් වමුණගේ නමත් දෙකම එකයි. ඒ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා වාසය කළ ඒ ගමට උන්වහන්සේ වැඩියා. උන්වහන්සේ වැඩියෙන් පස්සේ මේ ප්‍රවෘත්ති රටේ බොහොම පැතිරිලා ගියා බොහොම තදින්. මෙන්න බුදුහාරු වැඩියයි කියලා හිට ඒ නිසා මිනිසු දහස් ගණනේ මේ බුදුහාඳුරුව පිරිවරාගෙන සෙනක රොක්වන්නට පටන් ගත්තා. එහෙම ඉන්නකොට දවසක් අර කලින් කිව්ව ගමේ ප්‍රධානියා වන සෝනදණ්ඩ බ්‍රාහ්මණයා තමන්ගේ මාලිගාවේ මතුමහල් තලයේ දිවා විහරණය කියන්නේ දවාට කාලා ටිකක් පහසු ගැනීම සඳහා එහා මෙහා සක්මන් කරමින් හිටියා. ඒ සක්මන් කරමින් ඉන්නකොට ඔහුට පෙනුණා මේ විශාල පිරිසක් එකම අතකට ගමන් කරනව මහත් භක්තියෙන් යුක්තව. බමුණට ටික වෙලාවක් බලන් ඉන්නකොට බමුණට තේරුම් ගියා මේ පිරිස යන්නේ යම්කිසි වැදගත් කටයුත්තකට. මේ පිරිස යන්නේ මහත් භක්තියකින් මේ පිරිස ගමන් කරනවා කියන එක තේරුම් ගියා. මේ පිරිස යන්නේ බොහොම වැදගත් මහත් භක්තිමත් ක්‍රියාවකදී කියලා බමුණට අවබෝධ වුණා. අවබෝධ වෙලා බ්‍රාහ්මණයා මනුවිඩයක් කරිය මිනිසුන්ට මෙහාට ඇවිල්ලා යන්න ඉන්නේ කියලා. ඉතින් මේ මිනිස්සු ගමේ ප්‍රධානියා ඒ වගේ නිකම් ප්‍රධානියා නෙවෙයි දහස් ගණන් ශිෂ්‍යයන්ට උගන්වන මොහ උගත් බමුණෙක්. ඉතින් මිනිස්සු ආව ආවම කොහෙද යන්නේ කියලා ඇහුවා. ඇහුවම ඒ මිනිස්සු බුදුහාරුව ගැන පුදුම වර්ණාවක්. ඒ මිනිස්සු කළා ස්වාමීන් තමුන්නාහි දන්නේ නැද්ද? අපේ ගමට වැරලා තියෙනවා සක්්‍ය කුලා පබ්බජිතෝ. සාක්‍ය කුලයෙන් නික්මෙලා එසේ මෙසේ තැනකින් නෙවෙයි. සාක්‍ය රාජ වංශයෙන්. ඒ සාක්‍ය රාජ සම්පත් අත්හැරලා දාලා ඇවිල්ලා මහාන වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා. කියන්නේ සියල්ල අවබෝධ කරගෙන උන්වහන්සේ ආද දෙවියන් සහිත ලෝකයාට ධර්ම දේශනා කරනවා. සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං භ්‍රමචර්යං ප්‍රකාශේති කියලා බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවේ ආකාරය ප්‍රකාශ කළා. ඒක අපේ බෞද්ධයන් මම හිතනවා කල්පනාවට ගත යුතු එකක්. සාත්තං උන්වහන්සේගේ ධර්ම දේශනාවේදී නිෂ්පල කතාවක් නෑ. බොහොම අර්ථවත් ප්‍රයෝජනවත් කතාවල් උන්වහන්සේ කරන්නේ. බොහොම අර්ථ සහිතයි ඒක. ඒක තමයි බුදුආරෝ බුද්ධත්වයට පත් වෙලා ඉවර වෙලා සත් සතිගත කරලා ධර්ම දේශනා කරන්න හිතලා හිතුවනේ මේ මොනවටද මේ මිනිසුන්ට බණ කියන්නේ කියලා හිතුණනේ. එතකොට බ්‍රහ්මේ ආරාධනා කළා කියන්නේ බණ කියන්නේ කියලා. ඒ ආරාධනා කළේ කොහොමද? පාතුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේ හිතින්තිතෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සහිත පුජ්‍යලයන් විසින් අපිරිසිදු සිත් වලින් යුක්තව දේශනා කරපු ධර්මයක් මේ මගදරට පැතිරෙන්න ගිහිල්ලා තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණු කාලේ මහා දර්ශනවාදීන් හිටියා. එදා පමණක් නෙවෙයි අද වුණත් ඉන්දියාවේ ඔය මහා දර්ශනවාදීන් යෝගීන් අදත් ඉන්නෝ සෑහෙන ප්‍රමාණයක්. හැබැයි ඔවුන්ගේ දෘෂ්ටිය <clears throat> එකිනෙකට වෙනස්. එදත් ඒ දෘෂ්ටි වෙනස් වෙලා තිබුණා. එදා බොහෝ දෙනා බුදු වෙලයි කෙලස් දිනුවයි රහත් වෙලයි කියලා හිතපු අය ඇත්ත වශයෙන්ම කෙලස් දිනුවයි නේ රහතන් නෙමෙයි කෙලස් සහිත පුද්ගලයෝ. ඒ නිසා අර ආරාධනාවේදී කිව්වා සමලේ චින්තෝ කෙලස් වලින් යුක්ත පුද්ගලයන් විසින් අපරිහිත ධර්මයක් දේශනා කළා කියලා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ පිරිසිදු සිතින් යුක්තව ඔබ වහන්සේ විවලේනාන බුද්ධං නිර්මල සිතින් යුක්තව පිරිසිදු ධර්මයක් දේශනා කරන්නයි කියලා ඉල්ලීච්චා. ඒක බොහෝ වැදගත් ප්‍රකාශයක් ඒ ප්‍රකාශය. එතෙන් පටන් බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනා පිළි අරගෙන ඒ වූ පරිද්දෙන් උන්වහන්සේ ධර්ම දේශනා කළා. ඒකයි මේ මිනිස්සු බමුණට කිව්වා ස්වාමීනි මේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා බුද්ධත්වයට පත් වෙලා දෙවියන් මිනිසුන් සහිත ලෝකයට ධර්ම දේශනා කරන මුන්වහන්සේගේ දේශනාව බොහොම අර්ථසහිත. බොහොම තේරුමක් ඇතුව කියන නිර්ර්ථක දේ කතා කරන්නේ උන්වහන්සේ. තාත්තං සබ්බ්‍යංජනං ඒ වගේම උන්වහන්සේ දේශනා කරනකොට බොහොම අක්ෂර පාරිශුද්ධිය ඇතුව දේශනා කරා. අපේ තිබුණ මේ පැරණි ඉගැන්වීම් ක්‍රමේදී බොහෝ දෙනාට හොඳට අක්ෂර කියවන්න උගන්වනවා ඉස්සර වෙලා. ඒක තමයි අපි උනත් අපි පොඩි කාලේ අපේ ආන්දරුර අපට ඉස්සෙල්ලා කියන්නේ ශ්ලෝක පොත. ඉතින් ඒ පැරණි ඒ ක්‍රමය බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රමයක්. සබ්යංජනං කියලා කිව්ව සිතිල දනිතංච දීගරස්සං කියලා දීර්ඝ අල්ප අල්පාක්ෂර මහ ප්‍රාණාක්ෂර මොනවද කියලා හරියට දැන අහන්නට දැනගන්න පරිද්දෙන් උන්වහන්සේ ඒ අල්ප අකුරු මහ ප්‍රාණ අකුරු නවත්තන්න ඕන තැන දීර්ඝාක්ෂර රස්වාක්ෂර හොඳාකාර ශබ්ද කරනවා බුදුරජාණන් වහන්සේගේ හඬ උන්වහන්සේගේ අපේ බණ පොතේ කියන හැටියට බ්‍රහ්මස්වරේ උන්වහන්සේ උන්වහන්සේගේ කටහඬට සමාන කරන්න හඬක් තිබුණේ නැහැ. බ්‍රහ්මයාගේ හඬක් ඉක්මිල යනවා ඒක. අෂ්ටාංගස්වරයෙන් යුක්ත ධර්මදේශ බ්‍රහ්මස්වරයෙන් ධර්මදේශනා කරනවා කියලා කිව්වා. ඒ මොකද උන්වහන්සේ බොහොම දීර්ඝ කාලයක් සංසාරේ බ්‍රහ්මචර්ය වාසය කළ පුරුද්ද තිබුණා. ඒ ආනිසංසය නිසා උන්වහන්සේට මෙලවදී මේ අන්තිම ආත්මයේදී ඒ සියල්ලම සම්පූර්ණ කරන මහජනයා වශී කරන තරම් ඊටාම ලස්සන කටහඬක් තිබුණා. අන්න ඒ කටහඬින් යුක්තව අංග සම්පූර්ණව දෙවියන් සහිත ලෝකයාට ධර්ම දේශනා කරනවා කියන මෙහෙම දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනාවක් කළ මේ මිනිස්සු. ඉතින් මම මේ බ්‍රාහ්මණය අහගෙන ඉඳලා කල්පනා කළා එහෙමනම් මාත් යන්න ඕනේ කියලා. කල්පනා කරලා මොකද යන මිනිසුන්ට දාන්න කියන්නේ කිව්වා වෙන සෝන දන්න බ්‍රාහ්මණයත් එනවයි කියලා කියන්නේ කියලා. ටිකක් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මේ සෝනදන්න බ්‍රාහ්මණයත් බුදුහාරෝ දකින්නේ අනවයි කියලා ආරංචි වුණාම මේ හඬ වහාම මුළු ගම පුරාම පැතිරිලා ගියා එක හඬි. මේ ආරංචිය ලැබුණා සෝනදන්න බ්‍රාහ්මණයන්ගේ ගෝලෙන්ට. ඔහු ක්ෂත්‍රයක් බ්‍රාහ්මණ ආදී වංශවත් ශිෂ්‍ය ඔහු බුදුහාරෝ දකින්නේ බමුණු හමු වෙනට දුවලා වහන්නේ. ඇවිල්ලා ඇහුවා "ඇයි ස්වාමීනි ඔබ වහන්සේ හැබැයිද මේ ශ්‍රවණ භග්ගවතයන් වහන්සේ බලන්න යනවා කියන්නේ. හම් වෙන්න යනවා කියන්නේ. ඔව්. එතෙන්ද මේ ගෝලය කියනවා තමුන්නාසෙට ඒ ගමන වටින්නේ නැහැ. තමුන්නාස මේ ගමේ ප්‍රධානිය. තමුන්නාස ගම මේක. ඒ ගමට අමුත් එක්කා තමුන්නාගේ හම් වෙන්න ඕන. එහෙම ඇවිල්ලා නැහැ. ඊළඟට ඔය ශ්‍රවණ භග්ගවතයන් වහන්සේ කියලා කියන්නේ තරුණයෙක්. ඔබ වහන්සේ වයෝ වෘද්ධයි ඔබ වහන්සේට ඔහු ළඟට යෑමට වටින්නේ නැහැ. ඊළඟට අපේ බ්‍රහ්මාගමේ හැටියට බ්‍රහ්මය උපදින්නේ මහා බ්‍රහ්මයාගේ කටිල්ල. බ්‍රාහ්මණය උපදින්නේ. ශ්‍රමණය උපදින්නේ මහා බ්‍රහ්මයාගේ පය. පාදාපච්ච. ඒ තරම් පහත් වේසක්. ඒ නිසා තමුන්නාසි වගේ මහා වංශවත් බ්‍රාහ්මණ අධිපතියෙකුට සිය ගණන් උගන්වන ගුරුවර ගෝලයේ ඇති වෙනකොට බොහෝ සිට වටින්නේ නැහැ එහාට යන්න. තවත් අතකට ඔබ වහන්සේට මේ කොසල් රජුරු වේති රාජරාජ මහා මාත්‍යාදීන් විසින් බොහෝම ගෞරව කරන පුදනෝ වදිනවා. එවැනි පූජා සත්කාර ලබන තමුන්නාන්සේ ඇයි ওই විදිහට එක එක ළඟට යන්නේ කියලා ගෝලෝ තදින් විරුද්ධ වුණා. බ්‍රාහ්මණයා බොහොම ඥානවන්තයි. ඉතින් මෙතන හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ, කාරණයක් තිබෙන්නේ. යමක් කියනකොට කවුරු කිව්වත් ඇහුම්කන් දෙන්නේ කියනවනේ. ඒකට හරස් කතා කර කර ඒකට හව කපන්න ඕන නැහැ. ඒකට ඇහුම්කන් දෙන්න ඕන. ඒ නිසා මේ ගෝලියෝ කිව්වේ වට සේරටම ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීලා එක වචනයක් කිව්වා. බ්‍රාහ්මණයා කියනවා ඔබ කියන කරුණ හැප්ත වෙන්න පුළුවන් සේරම. නමුත් ශ්‍රවණ භවත් ගෞතමයන් වහන්සේ අපේ ගමට ආගන්තුකයෙක්. වේදේ හැටිගෙන සර්වදේවමයෝ තිතිස් කියලා හිට ආගන්තුකයා සියලු දෙවියන්ගෙන් පැනුණු කෙනෙක් හැටියට සලකන්නේ කියලා. ආගන්තුකයට එහෙම සලකන්නලු දැන් නම් අපිට ටිකගේ වැඩේ කරන්න අමාරුයි මේ රටේ හොරු වැඩි වෙලා. එහෙම නැත්නම් ආගන්තුකයන්ට සැලකීම පැරණි චාරිත්‍ර ධර්මයක්. මේ අනුව මම ඒ ආගන්තුකයන් ළඟට යන එක මගේ යුතුයකමක්. මගේ ගමේ ප්‍රධානීය වගකීම ඒ ගමට ආපු ආගන්තුකයන් ළඟට මම යන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නය මෙහෙම කිව්වම ගෝලෙන්ට උත්තර නැතුව ගියා. ගෝල ව්‍යාපාරිකෝ එහෙනම් අපි කවුරුත් යන් කියලා. ඒපාර කවුරුත් සෝදානම් වෙලා දැන් බුදුහාමුදුරු දකින්න යනවා. යන ගමනොත් මිනිසු කියන්නේ නැතිනේ බුදුහාමුදුරුවන්ගේ ගුණ බුදුහාමුදුරුවගේ ශක්තිය බුදුහාමුදුරුවොත් එක්ක වර්ණ එක එක්කෙනායිල වාද කරන හැටි ඔබ මිනිසු කියන්නේ නැති. බ්‍රාහ්මණයාට හිතුණා දැන් මම ගියාම මගෙන් උන්වහන්සේ ප්‍රශ්න අහයි. මට උත්තර දෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මට උත්තර දෙන්න බැරි වුණොත් මම මෙච්චර කලන් ආරක්ෂා කරන් හිටියේ මගේ මහා බහුශ්‍රృత භාවයේ ප්‍රසිද්ධිය පූජ්‍යත්වයේ පිදී යුතු බව සේල්ලෝ පල්ලෙය බහින්න අද සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ශ්‍රමද බවත් ජවත්වෙන් වහන්සේට පෙරදුනා කියලා. ඒ නිසා මම මේ යන ගමන හරිද කියලා බමුණට මගදී කල්පනා කරනවා. ඒ පාර හිතුවා ආපහු ගියත් හොඳ නැහැ. ආපහු ගියොත් මිනිස්සු කියයි මගදී උඹා වෙලා ගියයි කියලා. දැන් ඉතින් බමුණු මහත් ලොකු කල්පනාකට වැටිලා. <clears throat> තාම යනව ගමන. කොහොම කල්පනා කළාද දැන්? මගෙන් ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මම ප්‍රශ්න අහන්න ඕනේ කියලා බමුණු ඔන්න තීරණය ගන්නවා. එතකොට ආයම බමුණට කල්පනා වුණා මේ ආරංචි වල හැටියට ප්‍රශ්නයක් ඇහුවම ඔහම කිව්වොත් ශ්‍රමණවත් ගෞතමන් වහන්සේ ඔය ප්‍රශ්නේ අහන්නේ ඔහොම නෙවෙයි කියලා කිව්වා. එතනත් මට පරාජය. දැන් මේ විදිහට මට මොකද වෙන්නේ? මොකද්ද මම මේ කරගත්ත දේ කියලා දැන් බමුණා පශ්චාත්තාපය. නමුත් ආපහු යන්න බයයි. ඒත් ඊට වැඩි අවනම්බ. ගමන අන්තිමට තීරණය කළ මෙහෙම. මම යනවා මේ ගමන. හැබැයි මම ගිහිල්ලා මම කිසිවක් කතා කරන්නේ නැහැ. මම නිස්සබ්දව ඉඳලා බුදුහාමුදුරුවන්ගෙන් බුදු එතන කතා නැතුව ඉඳලා පිරිසාතර ඉඳලා මම බැහැලා එනවා. එතකොට මං අහුවෙන්නේ නැහැ. බමුණ කල්පනා කළා. කළා දැන් බමුණේ කල්පනා ගිහිල්ලා කතා නැතුව ඉඳලා එන්න ඕනේ කියලා. ගියා. ගිහිල්ලා කවුරුත් ඒවා අඩු වෙන පස්සේ වරණක් ලැබුණාට නමුත් එහෙම <clears throat> පිරිස අතරේ ඉන්න හම්බෙන්නේ නැහැ ගමේ ප්‍රධානිය සිය ගණන් ශිෂ්‍යයන්ගේ ගුරුවරයෙක් ඒ නිසා බමුණට ඉස්සරහෙන් වාඩි වෙන්න වෙන්නේ නැති බුදුහාමන්ගේ සිරිතක් තිබුණා <clears throat> ආගන්තුකේ කාම සම්මෝධනීයං ගතං සාරාණීයං වීදසාරෙත්වා කියලා ඔහුගේ ඉතින් තොරතුරු අහනවා සැප දුක් අහනවා සතුටු සාමීචි කතා කරනවා ඒ කතා කරලා ඉවර වෙලයි කතාවට බහින්. දැන් ඉතින් මේ කතාව ඉවර වෙලා දැන් නිශ්ශබ්ද. ඉතින් සෝනදන්න බ්‍රාහ්මණයා ගමේ ප්‍රධානිය උගත ඔහු කතා නොකරන නිසා දැන් මිනිසු කතා කරන්නේ. බුදුආරෝක් කතා නැතු වෙන්නේ. ටික වෙලාවක් මෙතන බලන් ඉන්නකොට පේන්නේ මහා නිශ්ශබ්දතාවය. දෙගොල්ලොට දෙගොල්ල කතා නැහැ. බුදුහාරන් වහන්සේට පෙනී ගියා. දැන් මොකද බමුණට වෙච්චර කියලා. බමුණ දැන් කියන්නේ මේකයි. බමුණ හිතින් හිතනවලු මේම ඉඳලා ඉඳලා ඇහුවොත් මගේ මොකක්වත් බමුණට බය හිතුණා. ඒ නිසා බමුණ කල්පනා කළාලු අනේ දෙයියනේ මම දන්න ප්‍රශ්නයක් අහපිනම් කියලා හිත. බමුණ හිතන. හිත හිත ඉන්නකොට බුදුරජාණන් වහන්සේට පෙනුන මේ බමුණ මහ ලොකු ගැටලුවකට පත්වලා ඉන්න බා. බුදුහාරුන්ගේ සිරිතක් තිබුණා ඔය <clears throat> ආඩම්බරකාරයන්ට නම් බුදුහාරුවෝ ටිකක් එහෙම ක්‍රියා කරලා තියෙනවා. අපි දන්නවා බුදුහා සත්‍යක කියලා හිටියා මහා වාදී වාදියෙක්. ඔහු විශාලා මහනුවර මහපිරිස් ඇඳවලා මහපිරිස් මැදේ ඔහු දේශනයක් කළා. මගේ මව්ගේ දර්ශන 1000ක් මම ඉගෙනගෙන තියෙනවා. මගේ පියාගෙන් ඒ වගේ කරුණු 1000ක් මම ඉගෙනගෙන තියෙනවා. ඒ අතරම තවත් බොහෝ දේ ඉගෙනගෙන තියෙනවා. මට ආරංචි ශ්‍රවණ භාග් ගෞතමයන් වහන්සේ මහා තාර්කිකයෙක් කියලා. මම අද මේ ගල් කණුවකට කතා කළත් ගල් කණුවත් හෙඩිලා යනවා. මං ඒ නිසා දැන් ගිහිල්ලා ශ්‍රවණ භාග් ගෞතමයන් වහන්සේ ළඟට ගිහිල්ලා මම තුම්මුණින් දාඩිය වැටෙන්න කතා කරනවා කියලා හච්චකයා මහා සභාවේ ප්‍රසිද්ධ කළා. කළා බුදුහාරෝ දකින්න ගියේ. බුදුහාරෝ දැනගත්ත මෙයා එන්නේ මහා ආඩම්බරකාරයෙක් හැටියට ගියා ගියා. ඒ වගේ එතන වුණු කතාවෙන් පස්සේ මොකද වුනේ? සත්‍යකයට දාඩිය දාන්න පටන් ගත්තා. සලුවක් කඩන් ගන්නවා. පෙරවන් හිටි. සත්‍යකය කල්පනා කළා මට විතරක් නෙවෙයි බුදුහාරවන්ටත් දාඩිය දාලා ඇත කියලා. බුදුහාරෝ අතින් සිවුර ටිකක් පාත් කරලා පපුව පෙන්නලා කිව්වා මට නම් දාඩිය දැම්මේ නැහැ කියලා. හත්තකේ අන්තිම අමාරු වැටුණයි ඒකෙන්. ඒ මොකද ඔහු ඒ තරම් මාණයෙන් අධිකව ආපු නිසා මාණය බිඳලා වුණ ධර්ම දේශනා කරන්න වුණා. මෙතන දැන් සෝණ දන්න බ්‍රාහ්මණය එහෙමනේ ඔහු මහත් වේදනාවකටපත් වෙච්ච වෙලාව. ඒ නිසා බුදුහාරෝ කල්පනා කළා මම අහන්න ඕන මම දන්න ප්‍රශ්නය. මෙන්න මෙතනයි මේ සූත්‍රයේ තියෙන වැදගත්කම. බ්‍රාහ්මණයාගෙන් බුදුහාමුදුරු අපේ ඒ ඔහොම නිස්සබ්දතාව ඉඳලා මේ නිස්සබ්දතාව කඩමින් බුදුහාමුදුරුව ප්‍රශ්නයක් අහනවා. තෝණදණ්ඩ බ්‍රාහ්මණයට කතා කරලා කිව්වා එම්බා බ්‍රාහ්මණය ඔබගේ ධර්මයේ හැටියට නියම බ්‍රාහ්මණයේ කේතු සලකන්න කරුණ 100ක් ඕනද කියලා. බුදුහාමුදුරන්ට මේ බ්‍රාහ්මණයාට මහා ලොකු සන්තෝෂයක් ඇති වුණා මේ. ඇයි දන්න දෙයක් ඇහුවේ. ඉතින් පිටින් අබ්බුන්නා මෙත්වා පරිසං අනුවිලෝකෙත්වා කියලා පිට දිගෑරලා පිරිස දිහා වටපිට බලලා බොහොම ආඩම්බරෙන් බමුණගා ස්වාමීනි කරුණු පහකින් යුක්ත නැත්තා අපි බ්‍රාහ්මණයෙකු හැට සලකනවා. බුදුහාරෝ ඇහුව මොනවද ඒ පහ? පළවෙනි එක තමයි දෙමෝපිය දෙපක්ෂයෙන් හත්මුතු પરම්පරාවක් පිරිසිදු කෙනෙක් වෙන්න බ්‍රාහ්මණයෙක් වෙන්න. පළවෙනි කාරණේ කුලය. දෙවෙනි කාරණේ උගත්කම. ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් වෙන්න ඕන. ත්‍රිවේදය කියලා කිව්වම පොඩි එකක් නෙවෙයි ලාට තිබිච්ච සියලු ශාස්ත්‍රයකට ඇතුළත්. ත්‍රිවේදයේ තියෙන ප්‍රධාන වගේ අංග 6ක් ආයිමත් 14කට වෙන් කරලා තියෙනවා. ආයිමත් 64කට වෙන් කරලා තියෙනවා. ආයිම අෂ්ටාදශ පුරාණයේ කියලා වෙනම ඉතිහාස කොටස වෙනම කොටස් කොටස් 14ක් තියෙනවා. 18ක් තියෙනවා. ඒ තරම් විශාල පැතිරිච්ච දර්ශනයක් ත්‍රිවේදී. ඒ වෙලාවට. ඒ උගතෙක් වෙන්න ඕනේ ඒක මොන ත්‍රිවේදී. තුන්වෙනි කාරණේ බොහොම ලස්සන රූපයක් තියෙනවා. හතරවෙනි කාරණේ සීලවන්තයෙක් වෙන්න ඕනේ. පස්වෙනි කාරණේ ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. සීලය ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා පහෙන් යුක්ත වුණාම අපි බමුණෙක් වැඩට සලකනවා කියලා බමුණ බොහෝම ප්‍රීතිමත් වෙලා බුදුහාරන්ට උත්තර දුන්නා. බුදුහාරෝ විමසුවා ඔය පහම ඕනද? ඔය එක කඩු කරන්න බැරිද කියලා බුදුහාරු ප්‍රශ්න කළා. ඔන්න බමුණ දැන් බය වෙලා හිටියේ. අන්න බුදුහාරගේ බුද්ධත්වයේ තියෙන ලක්ෂණේ බුදුහාරු මොනතරම් ශ්‍රේෂ්ඨ ඥානයකින් යුක්තව වෙලාවට ගැලපෙන හැටියට කතා කරන්න උන්වහන්සේ ඉගෙන ගන්න තිබුණා. දැන් බමුණ බුදුහාරුවන්ගේට අවනත වුණා. බමුණගෙන් ඇහුවා ඔය කරුණු පහම ඕනද එකක් අඩු කරන්න බැරිද කියලා. බමුණ කල්පනා කළා මේ එකක් අඩු නොකළොත් මෙතෙන්දී මට ශ්‍රමණ භාග්‍යවතුන් වහන්සේ ගැටෙන්න සිද්ධ වෙයි. එහෙම වුණොත් මම පරාජය වෙයි. ඒ නිසා මම මේ එකක් අඩු කරන්න ඕනේ කියලා කල්පනා කරලා දන්නේ හැටියට අඩු කරන්න බෑ. නමුත් ඉතින් ඔහුත් මහා කල්පනාකාරී <clears throat> උගතෙක් නිසා ඔහු ඇහුවා ඔහු හිතුවා එකක් අඩු කරන්න ඕනේ කියලා. ඔහු කිව්වා රූපේ නැතුවට කාරියක් නැහැ. බුදුහාර වහන වෙතකොට තව එකක් අඩු කරන්න බැරිද කියලා. <laughs> බමුණ තින්ෙන් දැන් අමාරු වැඩුණා. බමුණා කල්පනා කළා කියනවා ස්වාමීනි උගත්කමක් නැතුවට කාරියක් නැහැ කියලා. බුදුහාර ආයිමත් ඇහුවා තව එකක් අඩු කරන්න බැරිද කියලා. අඩු කරන්න එකක් නැහැ. දැන් තියෙන්නේ කුලයයි සීලයයි ප්‍රඥාවයි කියන තුන. මේ කුලය කියන එක නැති කිව්වොත් බමුණට බමුණකමෙන් වැඩන්නේ. නමුත් දැන් ඒක තමයි අඩු කරන්න තියෙන්නේ. බමුණ හිත ඕන එකක් වෙලා බලච්චාවේ මෙතනින් බේරිලා යන්න ඕනේ කියලා බමුණ කිව්ව ස්වාමීනි කුලේනුත් වැඩක් නැහැ කියලා හිට. එතකොට කරුණු පහක් කිව්ව බමුණෙක් වෙන්න සත්මුතු පරම්පරාවක පිරිසිදු බ්‍රාහ්මණයෙක් වෙන්න ඕන කුලය පළවෙනි එක දෙක ත්‍රිවේද ප්‍රාප්ති උගච්ඡමත් එක තුන රූපේ දැන් මේ තුනෙම වැඩක් නැහැ කියලා කිව්වා. මේ කුලෙන් වැඩක් නැහැ කියලා කියනකොට බමුණගෙම හිටපු ශිෂ්‍ය පිරිස බමුණට විරුද්ධ වුණා. නැකී හිටියක් සේරම කලකෝලහල කරන්න පටන් ගත්තා. අපි මෙච්චර කල් අපි ආරක්ෂා කරගෙන හිටිය අපේ කුලය ඒ බමුණ තමයි සමාජයේ ඉති උසස්ම පිරිස. අද උනත් ඉන්දියාවේ බ්‍රාහ්මණ වෙතන වංශවත් මෙහෙට සලකනවා කියන්නේ. ක්ෂත්‍රිය පල්ලියලු අදත් ඒ නිසා බ්‍රාහ්මණයෝ නිකන් සාමාන්‍ය බ්‍රාහ්මණයෝ නෙවෙයි වගේ ඔය රාජේන්ද්‍ර ප්‍රසාද් වැනි මහා දක්ෂ දර්ශනවාදී නොඑක් භාෂා ශාස්ත්‍රඥ බ්‍රාහ්මණ මේ උගත්තු අදත් ඉන්දියාවෙන් හිටිය ඉන්නෝයි ඔය නේරු උනත් තර සුළුපටු කෙනෙක් නෙවෙයි ශ්‍රී නේරු බ්‍රාහ්මණ වංශික ඔහු භාෂා ගණනක් දන්නවා ඔහු ලෝක ඉතිහාසයේ ඒ ඔහු තරම් දක්ෂයෙක් නැති බව පේනවා. අර දුවට ලියාපු පොත කියවල බැලුවා. ඒ නිසා අද තත්ත්වයක් ඒකනම් එදා බුද්ධ කාලයේ අද වගේ පතපොත නැති යුගයක එදා බමුණ කොච්චර ඉහළින් ඉන්නද කියලා අපිට කල්පනා කරලා බලන්න පුළුවන්. දැන් මෙතෙන්දි ඒ නිසා මේ ශිෂ්‍යයෝ කඩාගෙන වැදුනා ගුරුවරයයි කියලා බැලුවේ නැහැ දොස් කිව්වා. ඉතින් පිරිස බොහොම කලබල වුණා. පිරිසනේ ශබ්ද කරගන්න බැරි වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බැරි වැඩක් නෑ උන්වහන්සේ අත ඔසවලා අතින් කිව්වා නිස්සබ්ද වෙන්නේ කියලා. ඒ බුද්ධ බලය ඉක්මවන්න කාටවත් බෑ. ඒකයි මම උඩ හිතාම කිව්වේ <clears throat> මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ ගුණය කොයි විදිහේ බලයක් උන්වහන්සේ කෙරෙහි තිබුණද කියලා. ඒක ප්‍රාතිහාර්යක් නෙවෙයි. උන්වහන්සේගේ ගුණයක් උන්වහන්සේගේ නුවණක් දෙක නිසා ඕන පිරිසක් මැදේ උන්වහන්සේට වැජ වෙන්න පුළුවන් ශක්තිය තිබුණ ඕන පිරිසක් මර්ධනය කරන්න පුළුවන්කම තිබුණා. බුදුහාරු අත ඉස්සුවම ඉවර වුණ සේරම කලබල. පිරිස නිශ්ශබ්ද වුණා. දැන් ඉතින් බමුණ කල්පනා කළා නෑ මවම කතා කරන්න ඕනේ කියලා එම. බමුණට හිතුණා <clears throat> බමුණ නැකිටලා කිව්වා ස්වාමීනි බෝහන්සේකින් ගන් ඉස්සත් දෙන්න මම ඔකට උත්තර දෙන්න ඒ කාණ්ඩෙට කියලා බමුණ කිව්වා දැන් මොකෝ බමුණ දැන් ජය ගන්න ගත්ත වෙලාව ඒ නිසා බ්‍රාහ්මණයා කියනවා ඔබ කියනවා කුලය, උගත්කම, රූපය මේවා බොහෝ වැදගත් කියලා. මම කියනවා දැන් ඒවා ඕන නැහැ කියලා හිත. මම ඕන නැත කියන්නේ මේක මම නිදර්ශනයක් කියන්නම් කිව්වා. බමුණ ළඟ හිටිය වාඩි වෙලා බමුණගේ බෑන. මේ බෑන ඒ වගේම බොහොම උගත් සත්මුතු પરම්පරාවක් පිරිසිදු කුල પરම්පරාවක් ඇති ලක්ෂණ පුරුෂයෙක්. බමුණයේ බෑන පෙන්නලා කියනවා මේ මේ ඉන්න කුමාරයා මගේ බෑන. මොහුගේ රූප රූප සෝභා බැලුවොත් මේ භවත් ගෞතමයන් වහන්සේට විතරේකව දෙවෙනි වෙන්නේ. එතනත් බුදුහාරවන්ට තැන දීලා කතා කළේ ආබ. මේ භවත් ගෞතමයන් වහන්සේට විතරේකව මොහුගේ රූප දෙවෙනි වෙන්නේ. ඊළඟට මොහුගේ උගත්කම මොහුට මං ඉගෙනු නිසා මන් දන්නවා. මොහු ත්‍රිවේද ප්‍රාත මහා උගතෙක්. ඒකේ අඩුපාඩුවක් නෑ. ඔහුගේ කුලය බැලුවම ඔහු සත්මුතු පරම්පරාවක් පිරිසිදු බ්‍රාහ්මණ වංශයක උපන්න කෙනෙක්. හොඳයි මේ කරුණු තුනෙම යුක්තයි. නමුත් මේ තැනත්තා මේ කරුණු තුනෙම යුක්තයි කියලා මේ පිරිස අතරේ යම් කිසි කෙනෙක් ඔහුට ආවාහයක් කර දෙන්න සරණක් කර දෙන්න කල්පනා කළොත් ඉස්සෙල්ල හොයන්නේ මොනවද කියලා ඇහුවා. ඔහු සූදුවට කැති වෙච්ච කෙනෙක් මත්පැන්ට කැති වෙච්ච කෙනෙක්ද සල්ලාලයේද කියලා ගතිගුණ නේද කියලා හොයන්නේ. ඒව නරකනම් කොච්චර උගතෙක් වුණා කොච්චර කුලවතෙක් වුණා කොපමණ වර්ණවත් රූප సౌందර්යයෙන් යුක්ත වුණා. මේ තැනත්තාට ආවාහයක් කළ දෙන්න කවුරුවත් කැවදිනවද කියලා ප්‍රශ්න කළා. කිසි කෙනෙක් කතා කළේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි දන්නවා අපේ රටේ බොහෝම මත් පැනට ගිදුරු ගිදුරු වෙච්ච සුරාසෝදි වලට ගිදුරටද පියවරු පවා තමන්ගේ දූවරුන් දෙන්න බලන්නේ එහෙම නැති අය මිනිස්සු ඉන්නවද කියලා බලන්න. හිත යටින් මේ ಗುಣ ධර්ම වලට මිනිස්සුන්ගේ කැමැත්තක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයේදී සෝනදන්න බ්‍රාහ්මණයා ඇසූ ප්‍රශ්නයට කාටවත් උත්තරයක් දෙන්න බැරුව නිශ්ශබ්ද වුණා. දැන් පිරිස නිශ්ශබ්දයි ආයිම. දැන් ආයිම බුදුහාරෝ කතාවට පටන් ගත්තා. කරුණු පහක් කිව්වා එක එක අඩු වෙලා දැන් තුනක් අඩු වෙලා තියෙන්නේ ඊළඟට බ්‍රාහ්මණයාගෙන් බුදුහාමුදුරුව අහනවා දැන් ඉතුරු වෙලා තියෙනවා සීලය ප්‍රඥාවයි වෙන අපි සිංහලෙන් කතා කරනවා නම් ගුණයයි නුවණයි දෙක ගුණ නුවණ දෙක ওই දෙක එකක් අඩු කරන්න බැරිද කියලා මිනිහෙක් තුල දැන් ඔයිනුත් ඔයින් ඔයින් එකට බහින්න බැරිද කියලා. තමන කල්පනා කළා කල්පනා කළා දැන් මේ උත්තර දුන්නේ හැමතිස්සෙම නිකම්ම නෙවෙයි ඊළඟට ප්‍රශ්නයක් ආවොත් උත්තර දෙන්න බලාගෙන. කල්පනා කළා බඹලා කල්ප හිතනවා මේක නම් අඩු කරන්න බෑ කියලා. ඔහු කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දෙකේ එකක් නම් එකක්වත් අඩු කරන්න බෑ කිව්වා. දැන් මෙතෙක් කල් අඩු කරගෙන ඇවිල්ලා මෙතෙන්දි කියනවා මේ සීලය ප්‍රඥාවයි දෙක නැත්නම් ගුණයයි නුවණයි දෙක මිනිහෙක් තුල තියෙන්න ඕන. ඔය එකක් අඩු වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ එකක්වත් අඩු කරන්න බෑ කියලා. එතෙන්දී බමුණ කියනවා ස්වාමීනි මේ මිනිහෙකුට තියෙන අත් දෙකක් එක අතක් හොද ගැනීමට අනිත් අත උදව් වෙනවා. පාදයෙන් එක පයක් හොද ගැනීමට අනිත් පාද උදව් වෙනවා. ඒ වගේ මිනිහෙක් තුල මේ මිනිහාගේ ගුණය ආරක්ෂා කරගන්න නම් ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. ඒ වගේ ප්‍රඥාව ආරක්ෂා වෙන්න නම් මිනිහාගේ චරිතය හොඳ වෙන්න ඕන. මෙතන මේකේ ප්‍රධාන ප්‍රශ්නේ මේ සූත්‍රය උගන්වන. චරිතය හොඳ නැත්නම් ප්‍රඥාව හොඳ වෙන්නේ නැහැ. ප්‍රඥාවක් නැහැ එතන. මිනිහෙක් ප්‍රඥාවන්තයෙක් නම් ඔහු ඒ වගේම චරිත සුද්ධියකින් යුක්ත වෙනවා. තාත් මෙතන කාරණයක් උගන්වනවා. උගත්කමේ කියන එක වෙනම එකක් ප්‍රඥාවේ කියන එක නෙමෙයි. උගත්කමේ කියන එක පතපොත බලලා ඔය ගුරුවරු කියන ඒවා අහගෙන ලියාගෙන පාඩම් කරගත්ත ටිකක් තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි උගත්කම. ඒ දද්දේ අනුව තමන් කල්පනා කරලා හොඳ දියුණු කරපු නුවණක් තියෙනවා නම් ඒ නුවණේ ප්‍රඥාවයි කියලා කියනවා. ඒ නිසා ප්‍රඥාවයි කියන එකයි උගත්කමයි කියන එක දෙක දෙකක් එකක් නෙවෙයි. මිනිස් සමහරව අනු ඔච්චර ඉගෙන ගත්ත මිනිහා මොකද ඔහොම කොල්ලේ කියලා. උගෙන ගත්ත බව හැබෑව. නමුත් මිනිහා තුල නුවණ දියුණු කරන් තිබුණේ නැහැ. මිනිස්යාගේ නුවණේ කියන එක වෙනම එකක්. එක තැනක උගන්වන අනුක්ත මප්පියෝති පඬිතෝ ජනහ පරේංගිතඥාන පලායි බුද්ධයක් කියලා නියම බුද්ධිය නියම නුවණේ කියලා කියන්නේ කියන දේ කරන එක නෙමෙයි. කියන දේ ලියාගෙන පාඩම් කරලා උත්තර ලියලා පාස් වෙන එක නෙමෙයි. කියන දේ කරන එක නම් එතනේ ශ්ලෝක හයස්ච නාගාස්ච වහන්සි චෝදිතා කියලා කියනවා අස්සයට ගුණාට යන්නේ කියව යන නවතින්නේ කියව නවතින කියන එක විතරක් කරන නවන ඊට වඩා දෙයක් හිතර කරන්න බැරි නම් එතන බුද්ධියේ කියලා එකක් නැහැ කියලා. ඒ නිසා බුද්ධියේ කියලා කියන්න ඕන හිතලා කියන්න කරන්න පුළුවන් එක්කන. යමක් අනුන්ගේ ඉඟි දැනගෙන අනුන්ගේ ආකාරය දැනගෙන නුවණ මෙහෙවල කරන්න පුළුවන් එක්කනයි බුද්ධිමතා කියලා කියන්නේ. ඒකයි මෙතන කියන්නේ. ඒ නිසා බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ට ඉදිරියේ කිව්ව ස්වාමීනි මට අනුකම්පා කරන්න. මේ කරුණ පහෙන් මේ දෙක නම් අඩු කරන්න බෑ කිව්වා. බුදුහාමුදුරු සාදු සාදු රාක්මන කියලා බුදුහාරු ඔහුට සාදු යහපත යහපත වමුණ කියලා හිට අනුමත කරා. පිරිස මහාඩින් ශබ්ද කරලා සාදුකාරණ දෙන්න පටන් ගත්ත මිනිස්සු. දැන් මෙතන මහා විශාල ධර්මදේශනාවක් මෙතනින් ආවේ. ලෝකේ මිනිස්සෙගේ ජීවිතයක් සාර්ථක වෙන්න නම් ඒ මිනිසයා ගුණයෙන් ඉන්න ඕන ප්‍රඥායුක්ත වෙන්න ඕන. ඒ නිසා බුදුහාරෝ මෙතෙන්දි වදාලා යත්ත සීලං තත්ත පඤ්ඤා අන්න මම මාතෘකා කළේ යම් පුරුෂයෙක් කෙරෙහි සීල සීල තියෙනවා නම් සීලය කියන්නේ චරිත සුද්ධිය තියෙනවා නම් ඒතනත්තා ප්‍රඥාවන්තේ යත්ත පඤ්ඤා තත්ත සීලං යම් තෙක් ඇත්ත වශයෙන්ම ප්‍රඥාව තියෙන නම් ඔහු සිල්වතෙක් නැත්නම් ගුණවතෙක් සීලවතෝ පඤ්ඤා සිල් ඇති එක්කනට ප්‍රඥාව තියෙන පඤ්ඤවතෝ සීලං ප්‍රඥාව තියෙන එක්කනට සීල සීල තියෙන ඒ නිසා සීල පඤ්ඤානංච ලෝකස්මින් අග්ගමක්ඛායති සීලය ප්‍රඥාවයි දෙක ලෝකේ අග්‍රේ කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා සීලය ප්‍රඥාව කියන එකෙන් අපි මා කලින් කිව්වා වගේම ගුණයයි නුවණයි දෙක මිනිසෙක් තුළ වැඩෙන්න ඕන. පින්වත්නි මේ වෙලාවේ සලකා බැලිය යුතු කවුරුත් අපේ රටේ අද තත්ත්වය දිහා බැලුවම අද අප්‍රවෘත්ති පත්‍රයක් දිහා නම් බැලුවම අපි මොනතරම් දුරට මේ ගුණ ධර්ම දෙකෙන් පිරිහිලාද කියලා. නුවණ කියනවට වඩා ලොකු වචනයක් ප්‍රඥාව. ඒ නිසා මිනිස්ය සංඝතියක, මිනිස් ජාතියක, රටක දියුණුවකට ප්‍රධාන වශයෙන් ඕන කරනවා චරිත සුද්ධිය. ඒ චරිත සුද්ධියෙන් තමයි නුවණ ඇති වෙන්නේ. ප්‍රඥාව ඇති වෙන්නේ. ඒ නිසා ලෝකේ මිනිසෙකුට දෙන වැදගත්ම ගුණ දෙක ගුණයයි නුවණයි කියලා කෙටි වචනෙන් අපි කිව්වට ඔක මහා බරපතල වචනයක් කොයිට වඩා බොහෝ විස්තර කරන්න පුළුවන් එකක් ඒක. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලක් කිව්වේ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි. ඉස්සෙල්ලා උන්වහන්සේට පෙනුම ඇති වුණා. පෙනුමතර පෙනෙනියව සේරම ඇත්ත නෙවෙයි. ඒ නිසා දැනීම ඇති කරගත්ත ඥානං උදපාදි. දැනුණු තරම නෙවෙයි පීඩඟට ප්‍රඥාව ඇති කරගත්තා. ඒ නිසා පින්වත්නි බෞද්ධයන් හැටියට ඔබ හැමදෙනාම මේ වෙලාවේ කල්පනා කරගන්නට ඕන මේ වැදගත් සූත්‍රයෙන් උගන්වන කෙටි අදහස අප තුල මේ ගුණය නුවණ දෙක සීලය ප්‍රඥාව කියන මේ දෙක ඇති කරගන්නට ඕනේ කියලා. සීලය කියන එක ඇති මිනිස්සු බොහොම බරපතල ලෙසම හිතනවා. බුදුහාරු අපේ බණ පොතේ උගන්වලා තියෙන කාය වාචානං සමුදානං සීලං. මිනිස්සු කියන්නේ සීල් සමාදන් වෙන්නේ කිව්වම කියනවා හිත හදාගන්න බැරුව මොනවට සීල් සමාදන් වෙන්නේ කියලා. හිත හදාගන්න සීල් ඕනක් නෑ. එතන සීල් තියෙනවා. කයයි වචනයයි දෙකේ තියෙන වැරදි වලින් තුරන් වෙලා ඉන්න එකයි ප්‍රධාන සීලේ මූලික ලක්ෂණය. ඒ නිසා පින්වත්නි අද සමාජය තුල තියෙන මේ දහසක් අපරාධ කරන මේ කාලය තුල මේ වෙලාවේ කල්පනා කරගන්න අපි හැමදෙනාම මැරෙනවා. අපට බෞද්ධයන් හැටියට මරණය කියන එක ස්වාභාවිකයි. උපත්ති ආසාය වේදන් මරණං ආකතං සදා උපත්තියත් එකයි මරණය වෙලා තියෙන්නේ. ඒ නිසා මරණය ගැන ශෝක වෙන්න දෙයක් නැහැ. අපි ඔවුන්ට පින්කම් කරලා පින් අනුමෝදන් කරවීම එකක් අනිත් එක අපේ ජීවිතයේ අඩුපාඩු හරි ගස්සගෙන අපේ ඉදිරි ගමන සීලයෙන් ප්‍රඥාවෙන් නැත්තම් ගුණ ගුණ නුවණින් යුක්තව ගත කරන්නට ඕනේ කියලා මා අදිෂ්ඨානයක් මේ සූත්‍රයේ ධර්මය අනුව ඇති කරගන්නට ඕන. ඒ ගුණ නුවණ ඇති කරගත්තයින් පස්සේ ඒ අනුව තමන්ගේ ඉදිරි પરම්පරාව සකස් කරන්න කල්පනා කරනවා. ඒකයි අනිත් ප්‍රධාන කාරණය. ළමයින්ට බොහෝ දෙනා උගන්වනවා සමහර රට රටවල වල යවන උගන්වනවා. සමහර රට රටවල ගියාම ළමයි එහෙමයි. අපේ තිබිච්ච චාරිත්‍රාත් නැහැ, අපේ තිබිච්ච ආගමත් නැහැ, ධර්මයක් නැහැ. අන්තිමට ඒ දෙමව්පියන්ටත් දරුවෝ නැතිව යනවා. ඒ නිසා දෙමව්පියන්ගේ පරම යුතුයකම සුදුසු චරිතයකින් යුක්තව සුදුසු අධ්‍යාපනයකින් යුක්තව ඔවුන් නිසිමකට ගමන් කරවන්න යොදන එක. දැන් මේ වෙලාවේ කොටින් කල්පනා කරගන්න අප විසින් මේ වෙලාවේ ඒ උතුම් ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්න ගුණේ නුවණින් යුක්ත වෙන්නට ඕන. ඒ නිසා මේ ධර්ම දේශනාවේ මහා පුණ්‍ය කර්මයෙන් දෙව් මිනිස්සපත් කෙලවර උතුම් අමා මහ නිවන් සප ලැබේවා කියලා කවුරුත් සාදුකාරයක් දෙනවා. ආකාරට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙව් මිනිස් සබත් කෙලවර උතුම් වූ අමා මහ නිවන් සබ ලැබේවා කියා චිත්ත ප්‍රීතියෙන් යුක්ත පින් අනුමෝදන් විය යුතුය අභිවාදනශීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අතිපූජනීය කඹුරු පිටියේ වනරතන ස්වාමීන් වහන්සේ අපවත් වී හෙටට වසර 23ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කෙරෙන